මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ අසරණකම ගුණයක් ලෙස තපස් ගුණයක් ලෙස වඩන්නේ කෙසේද කියන කාරණේ. එයි අපි මේ උදෑසන එවැනි කාරණාවක් මාතෘකාවක් සාකච්ඡාවට භාජනය කරන්නේ කියලා විමසුවොත් අද බුදුන් සරණ ගිය ලස්ස සංඛ්‍යාත පිරිසකට සරණ පීඨලා නැහැ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මේ තිසරණය අද වචන ස්වල්පයක් බවට පත් වෙලා කම්කරුවෙකුට කුමක් තිබිය යුතුද කිව්වම වැඩ කරන අයිය තියෙන්න ඕනේ හැඟේ. ඉංජිනේරුවට කුමක් තිබිය යුතුද කියලා ඇහුවාම ඒ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දැනුම තියෙන්න ඕනේ. ඇඳුම්පතක් තිබුණාට හරියන්නේ නැහැ. එහෙනම් තිසරණ සරණ යන්න ඒ උපාසිකාවට ඒ භික්ෂුවට කුමක් තිබිය යුතුද? අසරණකමක් තිබිය යුතුයි. කිසිම සරණක් නැති අසරණයකටලු සරණක් අවශ්‍ය. එහෙම කෙනෙකුට දුන්නාමලු තිසරණය එයා සරණාගතයෙක් බවට පත් වෙන්නේ තිසරණේ පීඩන්නේ. ලක්ෂ 25 ගිනුමක තැම්පතුව තියනවලු පොලිය හම්බ වෙනවලු 30000ක්. කවුරුත් ඕනේ මට මට පොලියනවා මාසෙට. මේ දරුවන්ගෙන් අතපාණ්ඩ ලේලිගෙන් කෑම කන්න මට ඒම අවශ්‍යතාවයක් නැහැ. ඕම මානසිකත්වයෙන් ගිහිල්ලා තිසරණේ සරණ යනවා. එයාට තිසරණ පිටයි. එයා කොයි දාසරණ වෙලා ඉන්නේ. එයා තුල අසරණකමක් නැහැ. එහෙනම් සරණ මොකටද එයාට අවශ්‍ය? එහෙනම් අපේ ජීවිතවල අපි අසරණකම කියන ගුණය ප්‍රතික්ෂේප කරනු ලබන හැම මොහොතෙම එකක් මතක තියාගන්න තිසරණය මගෙන් ඈත් වෙනවා තිසරණ සරණ යන්න තියෙන සුදුසුකම මම ක්‍රමානුකූලව ප්‍රතික්ෂේප කරනු ලබනවා අපට වැරදිච්ච තැනක් ඕක භික්ෂුවකට අම්මෙක් ඉන්නවද තාත්තෙක් ඉන්නවද සහෝදරෙක් ඉන්නවද ඥාතියෙක් ඉන්නවද කියලා වොම කවුරුත්ම නැහැ ඇරිලා බලනකොට එයාගේ එවනැල්ල මිස එයාට වෙන කිසිම පීඩක් නැහැ. අන්ත හතරණයි. ගමෙන් ඇවිල්ලා දෙන්නේ ගානවා. ගුටි කාගෙන පාඩු නැයි කියන්න කෙනෙකුත් නැහැ. උන්වහන්සේ පිළිබඳ ඉදිරිපත් වෙලා ආන්න කෙනෙකුත් නැහැ. ගණ්ඩ දෙයක්වත් නැල්ලු දෙන්න දෙයක්වත් නැල්ලු බඩගිනි නම් ගිහිල්ලා ඉල්ලා ගන්නවලු ඉන්න තැනකුත් නැල්ලු මෙන්න මෙවැනි අසරණ වෙච්ච කෙනෙකුට තමයිලු සරණක් අවශ්‍ය වෙන්නේ. එහෙමනම් එයාට තිසරණේ දෙන මොතෙම ඒක පීචනවා. එයා තිසරණ සරණ යනවා. එයාගේ අසරණකම නිසා ඒ සරණ එයාට පීචනවා. අද අපේ ජීවිතවල ඇයි මේ තිසරණය නිවැරදිව පීචලා නැත්තේ? කොච්චර මේ තිසරණේ මං සජ්ජායනා කරුවත් ඇයි මගේ තිසරණේ මා තුළ නැත්තේ කියලා ඇහුවාම තාම මම අසරණ වෙලා නැහැ කියන එක තමයි ඒකට තියෙන සාක්ෂිය. මා විශාල සේනාසනයකට මං ව්‍යාරාධිපති නම් වත්කම් තියෙන પરම්පරා 25කට මං කොහොමද අසරණයක් වෙන්නේ? කොහොමද මට තිසරණයක් පිටින්නේ? සරණ යන්න මම සරණාගතයෙක් වෙන්න එපා. එහෙම එකක් වෙලා නැහැ. මම කෝටිපතියෙක් නේ. මෙන්න මේ දුර්වලකම් අඩුපාඩු අපේ ජීවිතවල අපේ වත්කම් වල තියෙනවා නම් කවදාකවත් අපට තිසරණේ පීඩන්නේ හොඳ ධනවත් දහයක ඉන්නවා නම් ඒක අපේ වත්කමක් නෙමෙයිද? සේනාසනේ මගේ නම් ඒක වත්කමක් නෙමෙයිද? ඥාතියෝ ඉන්නව ඕනම වෙලාවක කතා කරම උපකාර කරයි කියන ඒ මානසිකත්වය මගේ වත්කමක් නෙමෙයිද? කවුරුත් මට අවශ්‍ය නැහැ මගේ වැඩ ටික මට කරගන්න පුළුවන් කියන ඒ ඉතුවක්කාරකම වත්කමක් නෙමෙයිද එහෙනම් අයිසියු එකේ ඉන්න කොට කාල් කියලා උහිලා කන්න එපාය ඇයි දැන් අපි සුප්පදාන කියලා බටවලින් පවන්නේ මට මමවත් නැතිකොට මට කොයිද සරණම් අත්තයි අත්තනෝ නාතෝ කුතෝ පුත්තෝ කුතෝ දනම් තමන්ට තමන්වත් නැතිකොට තමන්ට මොන පීඩක්ද කියනක තථාගතයන් වහන්සේගේ පණිවිඩය අපට තාම ඒක හැහිලා නැහැ කලන්ත ගතියක් ආවොත් ඔත්පල වුණා තේරෙනවා Tamanට පීච වෙන්න Tamanටවත් බෑ අර වතුර කෝප්පේ පේනවලු නැකිట్లකින් ගන්න බැරිලෝ ඕකොළු හැත්ත කතාව එහෙනම් මගේ ඇඟේ අයියා පිළිබඳව මට යම්කිසි විශ්වාසයක් තියෙනවා නම් අන්න ඒ පෞරුෂත්වය නිසා මම අසරණ වෙලා නැහැ මං පිළිබඳව මං යමක් ගොඩනගාගෙන ඉන්නවා ඒ ගොඩනගාගත් දෘෂ්ටි නිසා මම අසරණ වෙලා නැහැ. ඒ නිසා තිසරණය මට පීඩන්නේ මට දැනුමක් නැහැ, පෞරුසත්වයක් නැහැ, අයියක් නැහැ, වත්කමක් නැහැ, ඥාතියෝ නැහැ, දායකයෝ නැහැ, යන්නේ නම් නැහැ, ඉන්න හිටින්න තැනක් නැහැ. අන්න ඒම අන්ත අසරණ වෙන කෙනාට තිසරණය දෙන්න අවශ්‍ය නැල්ලු. සරණාගමනේ කියන්න කියනකොට මේක පීඩලා ඉවරලු. එහෙනම් අපේ ජීවිතවල අපි මේ කියන අසරණකම තපස් ගුණයක් වශයෙන් අපි පුරුදු කරන්න ඕනේ. අපි වාසය කරන මේ භූමිය අපේ කරගන්න එපා. මේ වටිනාකම විඳින්න එපා, විඳවන්න යන්නත් එපා. ඒක අනුන්ගේ බුදුහාමුදුරන්ගේ සේනාසනයක අපි ඉන්නවා අපි ආගන්තුකයෝ. මේ සෑම වත්කමක්ම අපිට පේන්න ඕනේ ආගන්තුක වත්කමක් මිස අපේ එකක් නෙමෙයි කවුද එක අපේ කියලා කිව්වේ එම කිව්වා නම් ඒක දෘෂ්ටියක් මාපොළොවයි මාපොළොවේ තියෙන ගල්වල සිමෙන්ති කොහමද අපට අයිති උනේ ඒක මුලාවක් මේවා තියෙනවා තියෙනවා කියන විශ්වාසයක් අපිට තියෙනවා ඇත්තට මේ මේකක් නෑ මේ පරම සත්‍ය තුල අපි ජීවත් වෙන්න ඕනේ ඇති දේ ඇතයි මම විශ්වාසය කරන ලබනවද ඒක ඇත්තටම ඇති දෙයක් නෙමෙයි නැති දෙයක් නැති දේ නැතයි මම විශ්වාස කරනවද ඇත්තටම ඒ දේ ඇති දෙයක් මේ ඇත නැත කියන ධර්මතාවයවත් අපට වැටහිලා නැහනේ මම මේ ලෝකේ නාම රූප අනන්ත අප්‍රමාණ දකිනවා උදේ ඉඳලා රැ වෙනකම් මං කොච්චරනම් මේ රූප මගේ ඇස් වලට ස්පර්ශ වෙනවද? භෞතික දේවල් මොනතරම් දකින්නවද? ඒ හැම දෙයකලීම මම අසරණ වෙන්න ඕනේ. අනේ රූපයක් දැක්කා රාගයක් ඇති වුණා බලන්න මං කොච්චර අසරණද කියලා මගේ රාගය නිසා මගේ නිවනට මං කොච්චර අසරණ වෙනවද මේ අසරණකම දකින්න ඕනේ දකින රූපය නිසා ආසාවක් ඇති වෙනවා, කෑදරකමක් ඇති වෙනවා, සුවඳ නිසා කණ්ඩ හිතෙනවා. අනේ මේ ව්‍යංජන ආහාර දකිනකොට මොනතරම් මසුරුකම, කෑදරකම, තණ්හාවකට ගන්නවද? තණ්හාව මසුරුකම කෑදර නිසා මං කොච්චර අසරණද? දකින රූප නිසා, අටගන්න කෙලෙස් නිසා මම අසරණ වෙනවා. ඇහෙන ශබ්ද නිසා ඒ ශබ්දවල අර්ථ නිසා ඇතිවෙන කෙලෙස් නිසා මම අසරණ වෙනවා අනවබෝධයෙන් ඇසිරෙන හැම චලනයක් ගානේ මම නිවනින් ඈත් වෙනවා විනයෙන් ඈත් වෙනවා ධර්මයෙන් ඈත් වෙනවා ඒ නිසා මම අසරණ වෙනවා කන්නාඩියේ මූණ බලනවා වාගේ ඇස් දෙක පියාගෙන Taman දිහා බලන්නකෝ සිටිවිලි 25ක් වෙනකොට ඒකෙන් කීයක් කෙලස්ද කියලා මේ ලෝකයේ අන්ත අසරණයෙක් මම සිතවිල්ලක්වත් නැල්ලු මට සරණ යන්න ඒකෙත් තියෙන්නේ මොනවර එක කෙලෙසයක්ලෝ සතරෙන් දිපාද වඩනවලු භික්ෂුවන් අනේ ශ්‍රේෂ්ඨ උත්තමය කියලා මිනිස්සු කියලා බිම පෙරලි පෙරලි වඳිනවා හැයි ඔබ වහන්සේ සතරෙන් දිපාරේ වඩින්නේ මැරෙන්න බයයි ආයස් සංකාර කල්පයක් ඉන්න මම මේක වඩන්නේ පුදුම ලෝභයක් නේ මරණ බය උන්වහන්සේට අත්තරින්න බෑනේ ඉපදීම මරණය කියන එක පොදු ධර්මතාවයක් ඒක පිළිගන්නෙත් නෑනේ. කවදරි දවසක මැරෙන්න එපාය. කොහාට ගිලා කොහේ ඇංගිලා කොහමද බේරෙන්නේ ඒකවත් තේරෙන්නේ නෑනේ. උන්වහන්සේලු මේ වැඳලා තියෙන මිනිස්සු පෙරලි පෙරලි. සමහර අය rahat වෙන්න පෙරුම් පුරනවා rahat වෙන්න ಗುಣධර්ම වඩනවා. ඇයි ඔබ වහන්සේ rahat වෙන්නේ rahatන් වහන්සේට හරියට වඳිනවනේ මිනිස්සු. කන කර තින ගලවලා ඔක්කොම ටික පූජා කරනවානේ. ගුවන් ඥාන පූජා කරනවලු, ප්‍රාඩෝපජර පූජා කරනවලු, සියලුම ලෝක සත්‍ය උනාසර වඳිනවලු. අර රාහත් මොදියේ ගෞරවය පිණිසලු මේ රාහත් වෙන්නේ. බුද්ධත්වයේ පතන්නේ සසරෙන් ලෝක සත්‍ය ඈතර කරන්න නෙමෙයිලු. ඒ බුද්ධත්වයට ලැබෙන ගෞරවය ලබන්නලු. කොහොමද යා බුදු වෙන්නේ? කොහොමද යා රාහත් වෙන්නේ? මේවා දෘෂ්ටි, මේවා වැරදිච්ච තැන්. මේ ඔක්කොම නිවැරදි කරගන්න. රාහත් වෙන්න, සසරෙන් එතර වෙන්න. සසරෙන් නතර වෙන්න කිසිම තැනක රාහත් බෝධියක් දේශනා කරලා නැහැ කවුරුත්. අපේ චරිතය නිසා අපි මොනතරම් ඉතුවක්කාර වෙලාද උඩඟු වෙලාද ආහංකාර වෙලාද මාන්නයෙන් මත් වෙලාද ඒ නිසා අපේ අසරණකම ගිහිල්ලා මට බයින්න දෙනවා උඹට එකක් කෝ ඔයාගේ අසරණකම සිවුර දැම්මාම එයා යාචකයෙන් ඉල්ලාගෙන කන කෙනෙක්. කෝ ඉල්ලාගෙන කන මානසිකත්වය. ඔම්බට ගාන එක තුල කෝ එයාගේ අසරණකම තියනවද නැහැ. අසූලාට අසූලා බැනලාද? ආ ඔබ වහන්සේ බැනුනාල මට බලින්න ඕනේ බලන්න. දත් දෙකක් ගලවලා මං යවන්න ගෙදර. කෝ අසරණකම. කෝ එයාට පීඨපු තිසරණේ මොකවත් නැහැ. මානකමවත් නැහැ. බාර දෙනවා කියන මානසිකත්වය තුලම මානකම ගියා. භික්ෂුවකට නිඳා කරනවා කියන මානසිකත්වය තුලම අපහාස කරනවා කියන මානසිකත්වය තුලම මානකම ගියා. සිවුරකුයි රූකඩේකුයි විතරයි එතන තියෙන්නේ මහණෙක් එතන නැහැ. මේ ඔක්කොම අපේ දුර්වලකම් අපි වචනවල නොකියුවට අපේ අභ්‍යන්තරයේ තියෙනව නේද ඒ වගේ පටිගේ द्वේෂය වෛරය ඒවා නිවැරදි කරගන්න නැතුව කොහොමද rahat වෙන්නේ? rahat කියන්නේ සියලු කෙලෙස් නැසන එක. සියලු කෙලෙස් නිරෝධ කරන එක. ටිකක් ඉතුරු කරගෙන නිරෝධ කරන එක නෙමෙයි. හැම චලනයක් තුළම අපේ දෝෂ තියෙනවා ඒවා නිවැරදි කරන්න. හැම වචනයකම අඩුවක් තියෙනවා ඒක නිවැරදි කරන්න. හැම චෛතසිකයක් තුළම ඉපදීමක් තියෙනවා ඒක නිවැරදි කරගන්න. මගේ වචනවල මම පෞරුසත්වය ගොඩනගන ඒ කාලේ මම එහෙම හිටියේ දැන් කොහමද මගේ සිල් ඕම් සිල් වර්ණනාව ඉස්සර වගේ නෙමෙයි දැන් චතුරාර්ය සත්‍ය මට ක්‍රමවේද තුනකින් කියන්න පුළුවන් නේ කොහමද එයා තුළ තියෙන ධර්ම මහාන්‍ය පෞරුසත්වය සෝතාපන්නනුත් නැල්ලු එන මොකද කියන බණවල තේරුම අපි අපේ වචන වලින් මාන්නය ගොඩනගනවා අපට සත්පුද්ගල ස්වභාවය නිර්මාණය කරනවා ඒකට වටිනාකම් දෙනවා ඒ නිසා මන් තුළ නොදැනුවත්වම මාළුක පෞරුසත්වයක් අර රජ කෙනෙකුට තියෙන පෞරුසත්වයක් ගොඩනැගිලා අකරණකම උලඟට ගියින් එහෙනම් තිසරණේ පිටන්නේ කොහමද යාට තිසරණේ නැත්තම් කොහමද යාට සිල් පිටන්නේ අද අපේ ජීවිතවල අපට වැරදිච්ච ප්‍රධාන තැනක් මේක. මේක නිවැරදි කරගන්න ඕනේ. හැමෝගෙම අදහස මේ භවයේ රාත්‍තලා පිරිනිවන් පාන නම් පිරිනිවන් පාන බෝධිසත්වයා අප්‍රමාදිව මේ මේ වගේ අඩුපාඩු හදා ගන්නවා. සංසාරේ හදාගන්න බැරි වෙච්ච දේවල් අතපසු වෙච්ච දේවල් අනන්තයි අප්‍රමාණයි ඒවා හදන්න නැතුව අපි ගෙවල් දොරවල් ගැන කල්පනා කරලා නැවත භවයක් හදන්නේ හැයි ඒක අපේ මෝඩකම අපේ මුලාව කියලා අපට වැටහෙන්නේ නැද්ද? මේ මොහොතේ ඉඳලා අපි අපි දකින රූප වලින් අසරණ වෙන්න ඕන. අනේ බලන්න උන්වහන්සේ මේම කතා කරනවා. ඒ නිසා ඒ ප්‍රශංසාවෙන් මම ගොඩක් සතුටු වෙනවා, මත් වෙනවා. ඒ සන්තෝෂය තුල මගේ අසරණකම ගියා. අසුවලා මට නිඳා කරනවා අපාස කරනවා. ඒ නිසා මට තරහා යනවා උන්වහන්සේට ගාලා මට ගෙදර යන්න හිතෙනවා. ඒ චණ්ඩිකම තුල ඒ ඊතුවක්කාරකම තුල ඒ පෞරුෂත්වයේ තුල මගේ අසරණකම ගියා. ඉඟන්නේ ගෙදරකට ඉඟමන් ඉල්ලලා එනකොට ගෙදර ආම්පුත අය මනුස්සයර පාර දුන්නාට ඒ මනුස්සයා නැවත පාර දෙන්න ගුටි කාගෙන ඉන්නවා. ඒකළු ඉඟන්නගේ ස්වභාවය. මොනවා දුන්නත් ගන්නවා පිළිවෙච්ච ඒවා දුන්නත් පරණ ඒවා දුන්නත් කකායිට පෙක අපල දුන්නත් ඒකත් ගන්නවා ඒක හිඟන්නගේ ස්වභාවය කෝ වළඳගෙන ඉන්න එකක් දීලා බලන්නකො අපේ ආන්දරවන්ට පිළිවෙච්ච එකක් දීලා බලන්නකො පාත්‍රය අපේ මූණට එයි හෝ ඒ යාචකයාගෙන අසරණකම ඉල්ලාගෙන වළඳනවා මම ඉල්ලාගෙන කාලා ජීවත් වෙන කෙනෙක් යන්නේමක් නැ කිසිම පීඩක් නැ හෝ ඒ මානසිකත්වය ඒ උත්තරීතර මානකමකෝ ඒවා නිවැරදි කරගත්තාම මම මම දකින රූප වලින් අසරණ වෙනවා මම මට හැෙන ශබ්ද වලින් මං අසරණ වෙනවා මම මට දැනෙන රස වලින් අසරණ වෙනවා මම මගේ චරිතයෙන් අසරණ වෙනවා මම මගේ සිතුවිලි වලින් අසරණ වෙනවා ඒ අන්ත අසරණකමට තිසරණේ පීචනවා තිසරණ සරණ මම ඉපදීමෙන් නැවතිලා සසරෙන් එතර වෙනවා මෙන්න මේ ගුණය තපස් ගුණය මේ මොහොතේ ඉඳලා අපි පුරුදු කරමු. අපේ ජීවිතවල යම්කිසි පෞරුසත්වයක් අපි සිල් පෞරුසත්වය, උපසම්පදා පෞරුසත්වය, වස් පෞරුසත්වය වැඩිහිටි පෞරුසත්වය මෙන්න මේ වගේ මොනවාරි එකක් අපි දෘෂ්ටියක් දාගෙන ගොඩනගාගෙන තියෙනවා නම් ඒ දෘෂ්ටි ඔක්කොම ගලවලා පැත්තකින් තියලා අතරන වෙන්න මේ තරම් ඉල්ලාගෙන කැලාවේ ගස් යට එන්න මට මොන වසක්ද වස බොණ්ඩ වෙලා තින්නේ මට මේ නාම රූප වලින් මම උදේ ඉඳලා රෑ වෙනකම් ගුටි කනවා රාගෙන් ගුටි කනවා ලෝභයෙන් ගුටි කනවා ද්වේෂයෙන් ගුටි කනවා නාම රූප නිසා ඇලිලා ගැටිලා මම ඇලීමෙන් ගුටි කනවා ගැටීමෙන් ගුටි කනවා මට මොන වසක්ද පුළුවන් නම් මට දෙන්න වස මෙන්න මේ වගේ මම අසරණ වෙන්න මගේ අසරණභාවය තුල මට සරණ ලැබෙනවා තථාගතයන් වහන්සේගේ එහෙනම් මේ විදියට ඇස කන දිව නාසය සමසිත කියන ආයතන හයෙන්ම මම සරණ යන්න ඕනේ. එhmeනම් මම ඒ ආයතන හයෙන්ම අසරණභාවය පුරුදු කරන්න ඕනේ සතර ඉරියව්වෙන්. දැන් ඉඳලා අපි හැමෝම මේ කියන අසරණකම පුරුදු පුහුණු කරමු. අපි අසරණ වෙලා අසරණ වෙලා අන්ත අසරණ වෙලා අපට කිසිම පීඩක් නැතුව අපි තිසරණ සරණ යන්න ඕනේ. අපට ඇත්තේ එකම එක සරණයි. ඒක තමයි තථාගතයන් වහන්සේගේ සරණ. උන්වහන්සේ දේශනා කරපු සරණ මේ මාර්ගයේ ගිහිල්ලා රාත් වෙලා පිරිනිවන් පාපෝ ඒ 80 මා ශ්‍රාවකයන්ගේ සරණ. එනම් ඒ සරණ අපි සරණාගතය වෙන්න ඕනේ. එහෙනම් තිසරණය පිළිබඳව අපේ පෞරුසත්වය පිළිබඳව අපේ අසරණකමේ දුර්වලකම පිළිබඳව මේ අවවාදී අනුශාසනාව ඒ තුලින් ලබාගත් දැනුම කමඨාන හොඳට ප්‍රයෝගී කරලා නැවත නැවත මෙනෙහි කරලා තමන්ගේ අඩුපාඩු දුර්වලකම් හැම එකක්ම නිවැරදි කරලා මේ ලබාපු මිනිසත් භවයේ rahat වෙලා පිරිනිවන් පාන්න මේ අනුශාසනාවත් ඒ තුලින් ලබාගත් දැනුමත් අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්නේ සියලු දෙනාටම තෙරුවන් සරණයි